සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ ධම් සභා මණ්ඩපය තුලයි. ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිනිය දූ දරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවණ නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සන්ධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා.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 ගම්බීර වූ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාවෙන් දේශනා මාලාවක් හැටියට අපි පවත්වාගෙන ආපු දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවකට සවන් දීම සඳහායි. මේ ධර්මදේශනා සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්මදේශනා සෑහෙන ප්‍රමාණයක් අපි පහුගිය කාලේ සාකච්ඡා කළා ශ්‍රවණය කළා. අද දේශනාව ආරම්භ කරන්නේ පහුගිය අන්තිම දේශනාව නතර කරපු තැනින්. බොහෝ දිනාට මතක ඇති අපි දේශනාව නතර කළේ කොතනද කියලා. විදර්ශනා උපක්ලේශ පිළිබඳව පැහැදිලි කරන තැනින් තමයි අපි ධර්ම දේශනාව නැවැත්තුවේ. එහෙනම් අද මොනවද මේ විදර්ශනා උපක්ලේශ කියන්නේ කියලා සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. ඊට කලින් පින්නතුනි මේ රූපය පිළිබඳව විග්‍රහයක් අපිට කළ යුතුව තිබුණා සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන්. මේ දේශනා මාලාවේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳව ඇති කරගත යුතු යම් අවබෝධයක් මම කියන්නේ කාටද මගේ කියන්නේ කොහොමද? මමය මාගේය කියලා කෙනෙක් ඇත්තේද නැත්තේද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරලා විසඳාගත යුතුව තිබෙනවා මේ භාවනා ක්‍රමයේ ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඒ කාරණාවත් සාකච්ඡා කරමින් අපි විදර්ශනා උපක්ලේශ සහ විදර්ශනා ඥාන පිළිබඳව අද සාකච්ඡා කරමු. පින්නතනේ භාග්‍යතුන් වහන්සේ මේ රූපය පිළිබඳව පැහැදිලි කරන තැනක මෙතන සඳහන් කරනවා යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්නං ආදී වශයෙන් මේ රූපය අතීත අනාගත වර්තමාන වශයෙන් කොටස් 11කට බෙදලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. රූපය 11 කොටසකට බෙදුවා කොයි ආකාරයෙන්ද ඒ අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියලා ආකාර තුනයි. අභ්‍යන්තර රූප බාහිර රූප කියලා තවත් ආකාර දෙකක්. ඊළඟට සඳහන් කළා ඕලාරික හා සුකුම රලු සහ සියුම්. මෙතන අභ්‍යන්තර රූප නම් සඳහන් කරනවා තමන්ගේ ශරීරයේ රූප. බාහිර රූප නම් මේ බාහිරව එළියේ දකින්න තියෙන රූපය. ඕලාරික කිව්වේ රළු ගතිය. සුකුම කිව්වේ සියුම් ගතිය. ඒක නැවත ප්‍රභේදගත කරනවා හීන සහ ප්‍රනීත කියලා. ඊළඟට සඳහන් කරනවා උසස් රූප සහ පහත් රූප කියලා. ඊළඟට දුරහා ළඟ පවතින රූප. මේ ආදි වශයෙන් 11 ආකාරයකට වෙන් කරලා මේ රූපය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමනම් අපි කෙටියෙන් කෙටියෙන් කල්පනා කළොත් වර්තමාන රූපය කියන්නේ මොකක්ද කියලා. මෙතන වර්තමාන රූපය කියන්නේ මේ දැන් මේ දැන් මා සතුව පවතිනා වූ රූපයට කියනවා වර්තමාන රූපය කියලා. හැබැයි ඒ වර්තමාන රූපයේත් අපි දැන් මේ වර්තමාන රූපය කියන කාරණාව පැහැදිලි කරන්න වචන හසුරුවන මොහොතේ තිබිච්ච රූපය මේ වෙනකොට අතීත රූප වලට එකතු වෙලා. එහෙනම් මේ පවතින මේ මොහොතේ රූපය තමයි වර්තමාන රූපය කියලා කියන්නේ. එතකොට අතීත රූප එතන සඳහන් කරනවා අපි ටිකක් සාමාන්‍ය සාකච්ඡා කරන විදිහට ඊයේ පෙරේදා නැත්නම් ගිය මාසේ පහුගිය අවුරුද්දේ මට තිබිච්ච රූපයේ එහෙම නැත්නම් මං ඉපදිච්ච දවස්වල තිබිච්ච රූපය ළමා කාලේ තරුණ කාලේ මැදියම් වයසේ තිබිච්ච රූපය මේ වගේ රූපය අතීත රූපයේ හැටියට සිහිපත් කරනවා ඊළඟට සඳහන් කරනවා මේ අතීත රූපයත් සමහර වෙලාවට අපි අල්ලා ගන්නවා කියලා වර්තමාන රූපේ නම් සාමාන්‍යයෙන් අල්ලගන්න එක ස්වභාවයමයි. නමුත් අතීත රූපය අල්ලගන්න ස්වභාවයකුත් අපි ගාව අපි ගාව තියෙනවා. අපි කොහොමද ඒකට උදාහරණයක් හොයාගන්නේ අපි අතීතය අල්ල ගන්නවා කියලා. වැඩි හිටියෝ හැටියට අපි හරි කැමති අපේ පුංචි කාලේ පින්තූරයක් බලන්න තිබ්බනම්. අපේ ළමා කාලේ, තරුණ කාලේ, පාසල් ගියපු කාලේ, පාසල් ඇඳුම ඇඳගෙන ගත්ත පින්තූරයක් එහෙම රූපයක් බලන්න තිබ්බනම් අපි හරි අපි හරි කැමතියි. එහෙනම් එතන තියෙන අතීත රූපය අල්ලා ගන්න තියෙන කැමැත්ත. ආපහු ආවර්ජිනේ කරන්න තියෙන කැමැත්ත එතන තියෙන නිසා අපි අතීත රූපයේ බොහොම අල්ලගන්න කැමතියි. ඊළඟට පින්නතුනි මේ සංයුක්ත නිකායේ තුන්වෙනි පොතේ තැනක සඳහන් කරනවා මේ අතීත වර්තමාන අනාගත කියන රූප මෙන්න මේ සියලුම රූප රූපස්කන්ධයට අයිතියි. අතීත වර්තමාන අනාගත කියන මේ සියලුම රූප රූපස්කන්ධයට අයිතියි. නමුත් එතන සඳහන් කරනවා මේ අවට තියෙන සියලුම දේවලුත් රූප වලින්මයි හැදිලා තියෙන්නේ කියලා. අවට තියෙන සියලුම දේවල් කියලා මෙතන සඳහන් කළේ මේ බිත්ති මේ පුටු මේස මේ කණු අපි වාඩි වෙලා ඉන්න බිම මේ සියලුම දේවල් හැදිලා තියෙන්නේ ඒ වගේ තියෙන රූපම තමයි. එහෙම නැතුව මේ පණ තියනවා කියන දේ විතරක් නෙමෙයි රූප කියලා සඳහන් කළේ මේ සියලුම දේවල් අයිති වෙනවා රූපස්කන්ධයට. පඨවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රස ඕජා මේ සුද්දාෂ්ටකයයි මේ සියලුම රූප තුල තියෙන පණ ඇති පණ නැති සියල්ල තුල මේ සුද්දාෂ්ටකය අන්තර්ගතයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර පවතින මේ හැම දෙයක්ම නිතර නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. පවතිනවා වගේම හැම එකක්ම වෙනස් වෙන ස්වභාවයක් නිරන්තරයෙන්ම තියෙනවා. අන්න ඒ නිසා වෙනස් වෙනවා නම් අපි ඒකට කියව අනිත්‍ය කියලා. හැබැයි මේ අනිත්‍යතාවය අපි ඇහැකින් දකින්න පුළුවන්ද? ඒ වෙනස් වෙන වේගය මේ ඇස් දෙකෙන් දකින්න කවදාවත් අපිට අපිට බෑ. දකින්න පුළුවන් මෙහෙම ඉඳලා දකින්න බෑ. ඒක අපේ ජීවිතේම අත්දකින්න පුළුවන් නම් අපි කොහොම වෙන්න වෙයිද? හොඳ දියුණු වෙච්ච විදර්ශනා ප්‍රඥාවක් තිබුණා නම් ඒ වෙනස් වෙන ස්වභාවය අපිට දකින්න දකින්න පුළුවන් විදර්ශනා නුවණක් තිබුණා. මේ විදර්ශනා නුවණ කියන එක මේ ජීවිතේ බොහෝ දේවල් අපිට පෙන්වනවා. ඒ වගේම ලෝකයේ සිදුවෙන බොහෝ දේවල් පෙන්වනවා. අපි කරන හැම පින්කමක්ම ਸਰව සම්පූර්ණ පින්කම් බවට පත් කරවන්නත් මේ විදර්ශනා ඥානයක් තියෙන එක ඊටාම වටිනවා. ඒ විදර්ශනා ඥානයකින් නොදැක කරන අපි කරන හැම පින්කමකම අඩුපාඩුකම් තියෙනවා. හරියටම විදර්ශනා ඥානයකින් සිහිපත් කර කර සිහිපත් කර කර ආවර්ජනය කර කර කරන්න පුළුවන් වුණොත් ඒ පින්කම හරි සම්පූර්ණයි. අතීතයේ එහෙම පින්කම් කරපු අය තමයි ඒ ඒ ජීවිතවල අපිට හිතා ගන්න බැරි තරම් අග්‍රඵල අග්‍රඵල ලැබුවේ මෙන්න මේ විදර්ශනා ඥානයත් මුල් කරගෙන පින්කම් කරපු අය. අපි මේ විදර්ශනා ඥානයේ මේ සියල්ල දකින්න පුළුවන් විදර්ශනා නුවණ කියන කාරණාව මේ එදිනෙදා පින්කම් කටයුතු සඳහා කෙසේ යෙදෙන්නේද? අපි මාතෘකාවට ආපු නිසා වචනයක් දෙකක් සිහිපත් කළොත් අපි උදාහරණයකට ගත්තොත් දාණය. අපි නිතර කරන්නා වූ පින්කමක්. නමුත් දන් දෙන්න අපි හොඳට දන්නවා. දන් දීලා හොඳට පුරුදුයි. ඒ වුණාට විදර්ශනා ප්‍රඥාවක් තියෙන කෙනෙක් දෙන දානයක් අපිට දෙන්න කවදාවත් කවදාවත් බෑ. දානය කියන વિષය ඊටාම සංකීර්ණයි. හරිම සංකීර්ණ විෂයක්. මේ දේශනා මාලාවෙත් අපි විටින් විට දානය ගැන යම් යම් කරුණු කතා කළා. නමුත් කොයිතරම් සංකීර්ණද දානය? සමහර වෙලාවට මේ කෙනෙක් දානයක් පූජා කරනකොට එයාට ඒකෙන් විපාක ලැබෙන්න තියෙන හැටි Tamanටම අර අවබෝධය නැති නිසා අඩු කරගන්නවා. අපි කියමු ස්වාමින් වහන්සේ නමකට අපි දානි පූජා කරනවා. අන්න එතනදී අපිට හිතන්න දැන් සමහර කෙනෙක් අපි දකිනවා සමහර කෙනෙක් එක දණිහක් බිම තියලා දන ගහලා දාන දෙනවා. ශ්‍රද්ධාව වැඩි හින්දා. තව කෙනෙක් දනිස් දෙකම බිම තියලා දානි පූජා කරනවා. මේ හැම තැනකම සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. ආන් ඒ සිතුවිල්ලේ තියෙන ශ්‍රද්ධාව මත තමයි ඒ ආනිසංසය තීරණය වෙන්නේ. තවත් කෙනෙක් තවත් බොහොම ශ්‍රද්ධාවෙන් විවිධ විවිධ විදිහට දන් දෙනවා. අපි කියමු අපි දානේ බෙදනවා කියලා. මේ පිළිගැන්වීමයි, පිළියෙල කිරීමයි, පිළිගැන්වීමයි, සැකසීමයි කියන මේ කරුණත් විදර්ශනා ප්‍රඥාවකින් බලබලාමයි සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් ව්‍යංජනයක් බෙදනවද? වෙන යම් ආහාරයක් බෙදනවද? ඒක කොයි විදිහද? තමන්ගේ හිතින්ම දැක දැක අපි උදාහරණයක් හැටියට මේක සඳහන් කරමු නැත්නම් අපිට පැහැදිලි කරගන්න ඕන නිසා. අපි කියමු අපි දානෙට බෙදුවා පිට්ටු කෑල්ලක්. දැන් ඊට පස්සේ මේක වළඳන්නේ හොදි හරි මොනවා හරි අවශ්‍යයි. අපි මේ දැන් හොදිත් බෙදනවා. හැබැයි බෙදන්නේ වෙන කොහාටවත්. ඒ වුණාට පිට්ටු කෑල්ල මතට මොහොදි ටික බෙදුවොත් ඒක වළඳන්න ඒක කුඩු කරගන්න ඒක වළඳන තැනට පිළියෙල කරගන්න හරි පහසුයි. නමුත් මේ පිට්ටු වලට තමයි හොදි හැදුවේ. නමුත් ඒක වෙනම බෙදලා තියෙනවා හොදි වෙන කොහටවත් බෙදනවා. එහෙම වුණොත් අර පිළිගැන්වීම කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අපි මහලකුවට කල්පනා කරන දෙයක් නෙමෙයි. අන් එකයි කිව්වේ හරි සියුම් විදර්ශනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. සමහරලාට ගෙදර ගියහම ස්වාමීන් වහන්සේ නමක් වැඩියහම ගිලම්පස එකක් පිළිගන්නන වෙලාවක් නම් ඒ සියල්ලම කරන්නේ සමහරට ගෙදර කාන්තාව අම්මා භාජන ටික හොදලා හවස් වරුවක නම් පළතුරු ටිකක් මිරිකලා ඒක පෙරලා මේ සේරම කරන්නේ ගෙදර කාන්තාව. බොහොම ශ්‍රද්ධාවෙන් ඒක අරගෙන ඇවිල්ලා පිළියෙල පිළිගන්වන්න ඇය දක්වනවා මෙලිකමක්. ඒ නිසා එක්ක ස්වාමියාට කතා කරනවා. එහෙම නැත්නම් පිරිමි දරුවෙක් ඉන්නවා නම් එයාට කතා කරනවා. එයාට දෙනවා මේක පිළිගන්නන්න. එතනින් එහාට ඉස්සරහට එන්න ඇය ආත්ම ශක්තියක් පාවිච්චි කළේ නැහැ. ඒක සංසාරේ විපාක දෙන්න ගියහම කොහොම විපාක දෙයිද? අපි දකිනවා නේද සමහර අය ওই සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න යන්න ගියහම ප්‍රභූවරයෙක් මුණ ගැහෙන්න යන්න ගියහම ඍජුව තනියම ගිහිල්ලා කතා කරන්නේ නැහැ. වෙන කවුරු හරි අඬ ගහ ගන්නවා. යන් තනියට යමු. නැත්නම් ඔබ දන්නවා ඔබ අඳුරනවා. ඒ හින්දා කතා කරමු කියලා තව කෙනෙක් එකතු කරගන්නවා. අන්න ඒ කෙලින්ම ඍජුව ගිහිල්ලා මූණ දෙන්න බැරි තත්වයේ ඇති උනේ ඇයි? අන්න අර සංසාරේ දන් දෙනකොට ඍජුව කෙලින්ම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා පිළිගන්නව ගන්න බැරි වෙච්ච එක සසර විපාක දෙන හැටි. ආන් එකයි සඳහන් කළේ හරිම සංකීර්ණයි මේ දානය කියන දානය කියන විෂය. ඊළඟට පින්නොතනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ එක අවස්ථාවක මේ වච්චගොත්ත කියන බ්‍රාහමණයට දානයක් පූජා කරන්න අවස්ථාවක් අරන් දුන්නා. වච්චගොත්ත බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න ඇවිල්ලා මෙයාට තර්ක කරලා තර්ක කරලා දිනන්න බැරි වුණා කොහොමද භාග්‍යතුන් වහන්සේ ගාව දිනන්න බෑ කාටවත්. පෙරදුනාට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙලා මෙයා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න අවස්ථාව ඉල්ලුවා. බලහම පොලිමටම එක එක්කෙනා දානේ බාර අරගෙන. හත්වෙනි දවසේ දන් දෙන්න බමුණෙක් බාර අරන් තියෙනවා. රහතන් වහන්සේ ගිහිල්ලා බමුණට සඳහන් කළා බ්‍රාහ්මණතුමනි ඔබතුමා අටවෙනි දවසේ දානි පූජා කරන්න. හත්වෙනි දවසේ දානේ අහවල් බ්‍රාහ්මණයට දෙන්න. අර බ්‍රාහ්මණයා කියනවා බෑ ස්වාමීනි. මගේ දවස දෙන්නේ නැහැ කාටවත්. නමුත් රහතන් වහන්සේට දිගටම බෑ කී කියා බෑ කී කියා උන්වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නත් කරන්නත් බෑ. ඒ නිසා බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ඔබ වහන්සේ මෙන්න මේ මේ කරුණ වලට ඇප වෙනවනම් මං 8 වෙනි දවසේ දන් දෙන්නම්. මොනවටද ඇප වෙන්න කියන්නේ? ඔබ වහන්සේ මගේ ජීවිතයට ඇප වෙන්න ඕනේ. ඔබ වහන්සේ මගේ ධනයට ඇප වෙන්න ඕනේ. ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවට ඇප වෙන්න ඕනේ. රාතන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණතුමනි ජීවිතයටත් ඇප වෙන්නම්. ධනයටත් ඇප වෙන්නම්. ශ්‍රද්ධාවට බෑ. ශ්‍රද්ධාවට ඇප වෙන්න බෑ. ජීවිතේ නැති වෙන්නේ නැති බවත් ධනය ඉතුරු වෙන බවත් උන්වහන්සේ අප වෙනවා. කොහොම හරි දානි අරගෙන දුන්නා. වච්චකොත ඊවේ නෑ. එයත් පැවිද්දෙක් නේ. උයන්නේ නෑ පැවිද්දා. ලිච්ඡවි රජවරු තමයි උයාගෙන ඇවිල්ලා දෙන්නේ. ලිච්ඡවි රජවරු උයාගෙන ඇවිල්ලා වච්චගොත්ත බ්‍රාහ්මණතුමාට දුන්නා. එතුමා ඒක අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දම් පූජා කරපු කුසලය මට අයිති වේවා කියලා ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා බ්‍රාහ්මණය නික්ලේශී වූ උත්තමයන්ට දන් දීපු කුසලය ඔබට අයිති වුණා. ඒ වුණාට ඔබට දානි හදලා දුන්නේ ලිච්ඡවින්ට කෙලෙස් සහිත වච්චගොත්තට දානයක් දීපු පින අයිති වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේට දන් දීපු පින අරගොල්ලන්ට හම්බුනේ නෑ. ඇයි ඒගොල්ලෝ හිතුවේ බ්‍රාහ්මණතුමාට දානේ පූජා කරන්න අපි උයලා දෙමු. ආර්ය මහා සංඝයාට පූජා කරන්න අපි යමු කියලා හිතුවනම් ඒගොල්ලන්ටත් අර පින ලැබෙන්න තිබුණා. අන්න ඒ වගේ කරුණු කාරණා හරියට විමසන්නේ නැති නිසා අපිත් යම් දාන ගෙදරක් අපිට කවුරු හරි කිව්වොත් අපේ ගෙදර පින්කමක් තියෙනවා එන්න. අපි නිකම්ම යන්නේ නැහැනේ මොන මොනවා හරි අරන් යන්නේ. ඒ අරන් යනකොට ඒ අරන් යන්නේ දානෙට. අපි කියමු අපිට බොහොම ධනවත් කෙනෙක් කීවා. අපි එයාගේ ගෙදර යනකොට එයාගේ ධනවත්කමේ මට්ටමට අපේ ධනවත්කමේ මට්ටමට තමයි අපි යමක් අරන් යන්නේ. අපි කියමු අපි කේක් ගෙඩියක් අරන් ගියා. රුපියල් 5000ක් විතර වටිනවා. දුප්පත් ගෙදරක දාන ගෙදරටත් යනවා. හැබැයි ඒ ගෙදරටත් 5000ක කේක් ගෙඩියක්ම අරන් යනවාද? නෑ. එහෙනම් අර කේක් ගෙඩිය අරගෙන යන්නේ ගෙදර මිනිස්සයා මේක දැක්කොත් මං ගෙනියපු කේක් ගෙඩිය මං පොඩි එකක් අරන් ගියොත් මං ගැන මොනවා හිතයිද? ඒ හින්දා මගේ ප්‍රමාණයට ගැළපෙන්න එකක් මම අරන් යන්න ඕනේ. නමුත් දුප්පත් මිනිහට ඒකේ තරම් ගාණක් නෑ. ඒ හින්දා දුප්පත් මිනිහා ගාවට යන්නේ පොඩි ගෙඩියක්. දැන් එතකොට මේ දෙපැත්තටම මම අරගෙන ගියේ දානෙට. හැබැයි ඉතින් බෝසත් ගෙදර හිටියේ ආර්ය මහා සංඝයා, දුප්පත් ගෙදර ඉන්නේ ආර්ය මහා සංඝයා. මූණ බලලා ගෙනිච්ච නිසා අපිට අයිති වෙන්න තියෙන කුසලයට උනේත් ලිච්ඡවීන්ට වෙච්ච දේම තමයි. කොතෙන්ට ගෙනිච්චත් බොහොම ඉහළ දෙයක් ගෙනිච්ච නම් ආර්ය මහා සංඝයාට කියලා ඒ පින මට හම්බ වෙනවා. එහෙම නැත්නම් අපිට ගෙහිමියාට දුන්න කුසලය තමයි අපිට අයිති වෙන්නේ. ආන් ඒ වාගේ කරුණු හරියට විමසගන්න මනාව වූ විදර්ශනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මම මේ කොහෙද යන්නේ? මොනවටද මෙව අරන් යන්නේ? කාටද අරන් යන්නේ? ආන් ඒ නිසා සමහරලාට අපිට ලබන්න තියෙන මහ කුසල් අපි මැගෑරෙනවා. ආන් ඒකයි කියේ මේ විදර්ශනා නුවණකින්ම තමයි මේ ලෝකයේ සියුම් සියුම් දේවල් හරියටම හරියටම දකින්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ නිසා මෙන්න මේ වෙනස් වීමේ ස්වභාවය මේ ඇස් දෙකට හරියට මේ අනිත්‍ය ස්වභාවය පේන්නේ නැහැ. ඒක දකින්න නම් අපිට ආන් අර විදර්ශනා නුවණ පහළ වෙච්ච දවසට ඒ වෙනස් වෙන ස්වභාවය අපුරුවට දකින්න පුළුවන්. ආන් ඒ නිසා මෙන්න මේක නොදකින නිසා අපි මේ රූපය පිළිබඳව මුලාවකටපත් වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. නොදකින හින්දා වෙනස් වෙන බව අපි රූපය පිළිබඳව මුලාවටපත් වෙනවා. ඒ කොයි විදිහටද මෙතන සඳහන් කරනවා යම් පුද්ගලයෙක් අපි ඉදිරියේ ඉඳගෙන ඉන්නවා ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න මමත් මා ඉදිරියේ වාඩි වෙලා ඉන්න ඔබත් මේ එකම රූපය මේ අතපය හොලවනවා කතා බහ කරනවා ඔළුව හොලවනවා මේ එහාට මෙහාට හැරෙනවා අපිට මේකේ කිසි වෙනසක් පේන්නේ නැහැ නමුත් මේ වාඩි වෙලා ඉන්න අයමද මේ ඉන්නේ නෑ පළවෙනි වතාවේ ඔළුව හොල්ලපු කෙනා නෙමෙයි දෙවෙනි වතාවේ ඔළුව හොල්ලන්නේ වාඩි වෙනකොට කකුල තියාගත්ත කෙනා නෙමෙයි පස්සේ කකුල නමන්නේ මේ ඉන්නේම හැම වෙලාවෙම හැම වෙලාවෙම වෙනස් පුද්ගලයෙක් දැන් මේ කාරණාව දේශනාවල් වලින් අහලා අහලා අපි දන්නවා මේ ඉන්නේ වෙනස් පුද්ගලයෙක් කියලා එහෙම දැනගත්තා වුණාට අපිට පේන්නේ නෑනේ අහලා දැනගත්ත විතරනේ. ඒ වෙනස් වෙන ස්වභාවය පේනවා. ආන් අර විදර්ශනා ප්‍රඥාව අපි ගාව තිබුණා නම් කොයිතරම් දුරට වෙනස් වුණාද කියන කාරණාව. අන්න ඒ නිසා සඳහන් කරනවා පුද්ගලයේ ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙවි ඉන්න බව. ආන්ගේ ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙන පුද්ගලයාගේ වෙනස් වෙන වේගය කොයි තරම් ශීඝ්‍රගාමීව සිද්ධ වෙනවද ආන් ඒ නිසායි අපිට ඒක පේන්නේ පේන්නේ නැත්තේ. ඒක උදාහරණයක් හැටියට අපි කොහොම ගත්තොත් අපි ඉස්සර කිව්වා චිත්‍රපටි කියලා. අපි අහලා තියෙනව නේද ඒ වචනේ? චිත්‍රපටි. ඇයි චිත්‍රපටි කියලා කිව්වේ? මේ රූප ගොඩාක් අරගෙන පටියක అలවලා තියෙන්නේ. ඒ පටිය වේගෙන් ගමන් කරනවා. ඒක වේගෙන් ගමන් කරන නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා අර වෙනස් වෙන රූප අලවලා තියෙන අපිට පේනවා අතපය උස්සනවා පාත් කරනවා දුවනවා පනිනවා ගහනවා අනිනවා වගේ අපිට පේන්නේ අර තරම් වේගෙන් අර රූප රාමුපේලිය ගමන් කරන නිසා. එතකොට අපිට පේන්නේ මෙතන පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලයා දුවනවා වගේ. නමුත් එතන පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. ආන් ඒ වගේ තමයි අපේ ජීවිතෙත් මොන තරම් වේගෙන් වෙනස් වෙනවද? අනිත්‍යතාවයට බඳුන් වෙනවද? ආන් ඒ වේගවත් බව නිසා අපිට අදත් හෙටත් මේ මේ මේ පුජ්‍යලයාම තමයි ඊයේ දැකපු විදිහටම තමයි මේ ඉන්නේ කියලා අපිට හිතෙනවා. නමුත් ඊටාම සියුම් විදිහට අතිශයින් වේගෙන් වෙනස් වෙවි වෙනස් වෙවි ගමන් කරනවා. අන්න ඒ කාරණාව මෙතන සඳහන් කරනවා මෙන්න මේ වේගය නිසාම තනි පුද්ගලයෙක් වගේ අපිට පේනවා. ඒ වේගය දකින්න පුළුවන් විදර්ශනාවක් වැඩුණ දවසට. ඒක මේ ජීවිතෙම බැරිද? මේ ජීවිතෙන්ම උත්සාහ කරන කෙනාට ඒක දකින්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ ශරීරය මේ මුලාව නිසාමයි මේ සත්වයා ඉදිරියට පවත්වාගෙන යන්නේ. අපි මුලා වෙලා ඉන්න නිසාම තමයි මේ ජීවිතය ඉදිරියට පවත්වන්නේ. එයි අපි මුලා වෙලා ඉන්න නිසා කියලා සඳහන් කළේ. මෙන්න මේ විදර්ශනා ප්‍රඥාවකින් වැටහෙන්නේ වැටහෙන්නේ නැති නිසා මමය මාගේය කියන බැඳීමක් අපි තුල ඇති වෙවි ඇති වෙවි පවතිනවා. ආන් ඒකට මුලා වීමක් අපි ගාව තියෙනවා. මා ඉදිරිපිට යම් කෙනෙක් ඉන්නවා නම් මෙයා ඒ විදිහටම ඉන්නවා කියලා හිතෙන්නේ ඒ ඒ මුලාව නිසා. මේ අවබෝධය භාග්‍යතුන් වහන්සේ මුලාවක් හැටියටම දේශනා කළා. අපට මේ තියෙන අවබෝධය මාළඟ කෙනෙක් ඉන්නවා කියන අවබෝධය භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ එය එය මුලාවක්මයි. එහෙම කෙනෙක් නෑ. හැබැයි මේ විස්තර කරන්නේ සම්මුතියට වඩා පරමාර්ථයත් එක්ක. සම්මුතියේ මම කියලා කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න සම්මුතිය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේත් මම කියන වචනය පාවිච්චි කළා. ඒ සම්මුතිය. නමුත් පරමාර්ථයේ මම කියලා කෙනෙක් මම කියලා කෙනෙක් නැහැ. අපි චුට්ටක් මේ දේශනාවලි සාකච්ඡා කරමු මම කියන කෙනා කොහෙවත් ඉන්නවද? එහෙම නැත්නම් මම කියලා කෙනෙක් නැද්ද කියන කාරණාව. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මුලාවක් කියලා දේශනා කළේ මේ මුලාවක් සත්‍ය වශයෙන්ම තියෙන්නේ රූප කලාප පමණයි. මෙහෙක ඉන්නවද? නැහැ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ රූප කලාප විතරයි. වෙන පුද්ගලයෙක් එතන නැහැ. ඒ රූප කලාප ඊටාම වේගෙන් වෙනස් වෙන නිසා මට ඒ වේගය අවබෝධ කරන්න අවබෝධ කරන්න බැරි නිසා ඉන්නවා වගේ පේනවා. ඊළඟට සඳහන් කළොත් අර අපි හරියට මෙහෙම සඳහන් කළොත් අපි ගිනි ගිනි පෙනෙල්ලක් අරගෙන කරකවපුවාම අපිට පේන්නේ ගිනි වලල්ලක්. නමුත් එතන වලල්ලක් වලල්ලක් නෑ. මේ රූම් පෙත්තක් කරකිනවා දැක්කහම අපිට ඒක දිගටම තියෙනවා වාගේ පේනවා. නමුත් එතන ඒක දිගටම පවතින යමක් නැහැ. නමුත් අර වේගය නිසා වලල්ලක් පවතිනවා වගේ අපිට පේනවා. ඒ ඒ මොහොතේදී උපදින පවතින විනාශ වෙන රූප පමණයි තියෙන්නේ නිසා කියලා සඳහන් කළා. පින්නතනේ මේ රූප වලට රැවටිලා රූප තමන්ගේ වශයෙන් තමන්ගේ ඥාතීන් වශයෙන් මිත්‍රයන් වශයෙන් හඳුනාගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගෙන තියෙන නිසා අපි මේ සංසාරයේ ලොකු බැඳීමක් තියෙනවා. ඒ රූප වලට රැවටිච්ච නිසානේ. මේ ඉන්නේ මගේ අම්මා. මේ ඉන්නේ මගේ තාත්තා. මේ ඉන්නේ මගේ දුව පුතා. මේ ඉන්නේ මගේ ඥාතියා. එහෙම සඳහන් කළේ මේ රූප වලට අපි තියෙනවා විශාල විශාල බැඳීමක්. නමුත් එතන තියෙන්නේ රූප කලාප සමුදායක්. වෙන බැඳෙන්න දෙයක් එතන ඇත්තෙම ඇත්තෙම නෑ කලාප සමුදායක් තමයි එතන දකින්න තියෙන්නේ. ඒ වගේම වස්තුව දේපල වශයෙන්ුත් එහෙමයි. ආන්ගේ ඇලීම අපි සසර පුරාවටම අරගෙන ආවා. ඥාතීන් වශයෙන්, මව්පියන් වශයෙන්, දූදරුවෝ වශයෙන් ඇලීමක් තිබුණා. දේපල වශයෙන්, වස්තුව වශයෙන් ඇලීමක් තිබුණා. ඒ ඇලීම සංසාරේ පුරාම අරගෙන ආවා. ඒ සංසාරේ පුරාම මෙන්න මේ රැවටිච්ච ඇලීම අරගෙන ආපු නිසා මේ සසර ගමන ඒක වෙනුවට අපිට අප්‍රමාණ වද දිදී වද දිදී අපි මේ සසර අරගෙන යනවා. මේ කාරණාව හරියට අවබෝධ කරගත්තේ නැති හින්දා අපි ආය ආය සංසාරේ ඉපදුනා. ඒ සංසාරේ ඉපදිච්ච නිසා අපිට සීමාවක් නැති දුක්ඛන්දරාවල් වලට මූණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් මේ සසර මේ දිගටම දිගටම අරගෙන යන්නේ මොකද්ද? ආන් අර අනවබෝධයෙන් ඇතිවෙච්ච ඇලීම. අන්න ඒ නිසා මේ සංසාර දුකෙන් මිදෙන්න නම් මේ බන්ධනේ නවත්තන්න ඕන කියලා සඳහන් කරනවා. සසර දුකෙන් යම් දවසක මිදෙන්න ඕන නම් මේ බන්ධනේ නවත්තන්න ඕනේ. ඒ බන්ධනේ නවත්තන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම විදිහටම ජීවත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් අල්ප මාත්‍ර හෝ ඉක්ම යාමක් තියෙනවා නම් පිටට යෑමක් තියෙනවා නම් කවදාවත් සසරින් මිදෙන්න කවදාවත් සසරින් මිදෙන්න බෑ. එහෙනම් අපි සසරින් මිදෙන්න තව කොච්චර ඈතද කියන කාරණාව එතකොට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් පන්සිල් කැඩි කැඩි මේ සංසාරයෙන් එතර යන්න බෑ කියලා. එතර යන්න යම් බලාපොරොත්තුවක් ඔබ ළඟ මා ළඟ තියෙනවා නම් දවසක මේ පන්සිල් පද එකක්වත් කැඩෙන්නේ නැති තත්වයට රකින්න පුළුවන්කමක් මට එන්නම ඕනේ. ආන් එහෙම ආපු දවසටයි මට නිවන හම් වෙන දවසේ ඉන්නේ. එතෙක්නම් බෑ. වෙන් වෙන්න බැරි වුණා නම් එතෙක්නම් එතෙක්නම් කවදාවත් ওই නිර්වාණය කියන එක නම් ළඟ ළඟ අහලකවත් නැහැ. මේ භාග්‍යතුන් වහන්සේගේ විශාරද ඥාන හතර. ඒ විශාරද ඥාන වලින් මේක දේශනා කරලා තියෙනවා. චතුර් වෛශාරද්ද ඥාන කියලා කියවි අපි. ආන්ගේ විශාරද ඥාන හතරේ එක තැනක පැහැදිලි කරන්නේ. පුද්ගලයා නිවනට යන්නේ මෙන්න මෙහෙමයි කියලා අවබෝධ කළා නම් ඒ අවබෝධයට වඩා එහා අවබෝධයක් මේ ලෝකේ වෙන කාටවත් නැහැ. එහෙමනම් ඒ අවබෝධයෙන් දේශනා කළා නම් මෙන්න මෙසේ හැසිරෙන පුද්ගලයා විතරයි නිවනට යන්නේ කියලා වෙන කිසිම ක්‍රමයකින් නිවනට යන්න යන්න බෑ. එහෙනම් මෙතනත් ඒකම තමයි සසර දුකින් මිදෙන්න නම් මේ බන්ධනය නවත්තන්නම නවත්තන්න ඕන රූප කලාප සමග එකතු වෙලා ඇති වෙච්ච බන්ධනය. සඳහන් කරනවා නමුත් ඒක එහෙම කීව පමණින්ම නවත්තන්න බෑ කියලා. එහෙම කීව පමණින් මේක නවත්තන්න බෑ. ඇයි එහෙම කීව පමණින් මේක නවත්තන්න බෑ කියලා කියන්නේ? ඒ නිසා සඳහන් කළා පින්නතුනි මේක නවත්තන්න නම් අපගේ ශරීරයත් අපගේ ඥාතීනුත් අපට අයත් විවිධ වස්තුනුත් ස්ථිරව පවතින මේ බව ස්ථිරව අපි පවතිනවා කියලා හිතන හිතන බව ඥාණයෙන් දැනගත්ත මොහොතින් තමයි මේ මොහොත වෙනස් වෙන බව තේරෙන්නේ. මේ අපි දකින මේ සියලුම වස්තුන්ට ස්ථීර පැවැත්මක් නැති බව අපේම ඥාණයෙන් අපේම ඥාණයෙන් දකින්න ඕනේ. මෙතන අපි අස්තීරයි කියලා අනිත්‍යයි කියලා අපි වචන මාත්‍රයෙන් කියනවා. ඒ පුංචි කාලේ ඉඳලා අහලා පුරුදු හින්දා. නෑ මේක ඥාණයෙන් දකින්න ඕනේ අනිත්‍ය බව. ඥාණයෙන්ම දකින්න ඕනේ අස්තීර බව. ඥාණයෙන්ම දකින්න ඕනේ වෙනස් වෙන ස්වභාවය. අන් එදාට තමයි ඒක අතාරින්න අතාරින්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ අහගත්ත පළියට ඒක වෙන්නේ ඒක වෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. දැනුණ මොහොතින් මොහොත වෙනස් වෙන බව ඥාණයෙන්ම තේරුම් අරගන්නා තුරු මෙන්න මේ තණ්හාව නැමැති ධර්මතාවය අඩු වෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. ඥාණයෙන්ම අනිත්‍ය බව අවබෝධ කරන තුරු තණ්හාව කියන ධර්මතාවය නැසෙන්නේ මේ ශරීරය Tamange නෙමෙයි මේ කියමන පින්නතුනේ ඔබත් මමත් මේ සංසාරේ ඕන තරම් අහලා ඇති. මේ ජීවිතෙත් අපි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ ආදි වශයෙන් කොච්චර කියලා ඇද්ද කොච්චර අහලා ඇද්ද එහෙම කීවට ඇහුවට අපිට වැටහුණාද අපිට අවබෝධ වුණාද මම නෙමෙයි මගේ නෙමෙයි කියලා කීවට මම කොහෙද හිටියේ මේ කාරණාව හරියටම අවබෝධ කරගන්න ඕනේ එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එපමණක්ම නෙමෙයි මම නෙවෙයි මගේ නෙවෙයි කියන ප්‍රමාණය විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නායම් භික්කවේ කායෝ තුම්හාකං මහණෙනි මේ කය නුඹලාගේ නෙමෙයි. ඒක තමයි අපිත් කීවේ. මම නෙවෙයි, මගේ නෙමෙයි. එහෙනම් නායම් භික්කවේ කායෝ තුම්හාකං මේ කය මහණෙනි නුඹලාගේ නෙවෙයි. තාපි අඤ්ඤේසං එහෙනම් කාගේද වෙන කාගේවත් නෙමෙයි ඔබලගෙත් නෙමෙයි නමුත් වෙන කෙනෙකුගෙත් නෙමෙයි එතකොට කාගේද එහෙනම් මේක එහෙනම් ආපහු අපිට හිතෙනවා එහෙනම් වෙන කෙනෙකුගෙත් නෙමෙයි නම් ඒක ඒක මගේ නමුත් මෙතන ඊළඟට කියනවා නායම් බික්කවේ කායතුම් හාකම් නෑ උඹලගෙත් නෙමෙයි එහෙනම් කොහොමද මේක අපි කොහොමද විසඳගන්නේ සක්කාය දිට්ඨිය පැහැදිලි කරන තැන මේක අපූර්වට විස්තර කරනවා. මේ දේශනාවේ අපි ඒක ටිකක් කෙටියෙන් කෙටියෙන් මෙතන සඳහන් කරමු කොහොමද? වෙන කෙනෙකුගේ නෙමෙයි. පින්නතුනි මෙන්න මේ කාරණා දෙකම තමන්ම දැනගන්න ඕනේ. මගෙත් නෙමෙයි වෙන කෙනෙකුගේත් නෙමෙයි කියන එක තමන්ම තමන්ම දැනගන්න ඕනේ. එහෙම නැතුව මේක ධර්ම කාරණාවක් හැටියට ਬਾගෙට අවබෝධ කරලා කවදාවත් මුලාවටපත් වෙනවා මිසක් මේ මුලාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ බාගිට අවබෝධ කරලා. ධර්ම කාරණාවක් හැටියට විතරක් ඉගෙනගෙන මේකෙන් ගැලවෙන්න තේරුම් ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ කය මගේ නෙමෙයි කියලාම හිතුවොත් අපිට මොනවා වෙයිද? මේ කය මගේ නෙමෙයි. එහෙම වුණොත් අපි කය පාවිච්චි කරලා කරන පව් නැද්ද? තියෙනවනේ. ප්‍රාණඝාතය කරනවා. අදත් ආදානයි. කාම මිත්‍යාචාරය. කය පාවිච්චි කරලානේ කරන්නේ. එතකොට මේ කය මගේ නෙමෙයි. එතකොට අර පව් කාගේද? එව්වත් එහෙනම් මගේ එව්වත් එහෙනම් මගේ නෙමෙයි වෙනවනම් එහෙම වෙනවනම් බොහොම හොඳයි. නමුත් දැන් එහෙම වෙන්නේ නැහනේ. කය මගේ නෙමෙයි නමුත් පව් මගේ වෙනවා. ආන්ගේ නිසා තමන්ට අයත් කිසිම දෙයක් ඇත්තේම නැහැ කියන කාරණාව කොහොමද දකින්නේ? ඒක දකින්න කොයි විදිහටද උත්සාහ දරන්නේ? ඒ නිසා සඳහන් කරනවා දැනගන්න භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරපු බව. මේක අවබෝධ කරන්න මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. කොහොමද? නාපි අඤ්ඤේසං වෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ ශරීරය වෙනත් අපහසුතාවයක්, කරදරයක්, දුකක් තියෙනවා. මේ සසර ශරීරයේ මේ සසර වෙනත් අපහසුතාවයක් දුකක් කරදරයක් තියෙනවා. ඒකෙන් මිදීම පිණිස මේ තමයි මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද එහෙනම් සසරින් මිදීමේ මාර්ගය? මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. සක්කාය, සකාය, ඒ කියන්නේ මගේ මගේ මගේ කියන හැඟීම මේ සියල්ල අතහැරලා මිදෙන්න නම් මේ සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ඕනේ. මම පිළිබඳව තියෙන බලවත් ආත්ම දෘෂ්ටිය එකෙන් මිදෙන්න ඕනේ. කොහොමද එකෙන් මිදෙන්නේ? මේ සක්කාය දිට්ඨිය අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් මමය මාගේය කියන ධර්මතාවයෙන් මේ ලෝකේ එහෙම ධර්මතාවයක් තියෙනවද කියන කාරණාව හොයන්න ඕනේ. ඒ නිසා සත්‍ය වශයෙන්ම නැති බව අවබෝධ කරගන්න ඕනේ. මම මේ මාගේ කියලා දෙයක් සත්‍ය වශයෙන්ම නැති බව අවබෝධ කරගන්න ඕනේ. එතකොටයි ඒක වැටහෙන්න පටන් ගන්න. ඒ කොහොමද? මෙන්න මේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් එතනදී ලබන්නම ඕනේ. රූපස්කන්ධය කියන එක පිළිබඳව යම් අවබෝධයක් එතනදී ලබන්නම ඕනේ. ආන් ඒ නිසා සඳහන් කළා අතීත රූපය Tamange නෙමෙයි කුඩා කල රූපය කුඩා කල දැක්ක දේවල් Tamange කියලා ළඟින් තියාගෙන හිටිය දේවල් එකක්වත් මගේ නෙමෙයි. කුඩා කාලේ දැක්ක රූපය Tamange කියලා ළඟ තියාගෙන හිටපු දේවල් එකක්වත් එකක්වත් මගේ නෙමෙයි. අනාගත රූපය අනාගත රූපය කියලා කියන්නේ මම මේ වගේ ශරීරයක් ඇති කෙනෙක් වෙනවා. මම කල්පනා කරනවා අනාගතේ මම මේ වගේ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මේ වාගේ ලස්සන රූපයක් මං අනාගතේ ඇති කරගන්නවා. කොයි වගේද සඳහන් කරනවා? තව අවුරුද්දක් යනකොට මම මේ වාගේ උස යනවා. තව අවුරුද්දක් යනකොට මම මේ වාගේ මහත් වෙනවා. තව අවුරුද්දක් යනකොට මම මේ වාගේ සුදු වෙනවා. තව අවුරුද්දක් යනකොට මගේ කෙස් මම මේ වාගේ දික් කරගන්නවා. මෙන්න මේ වාගේ අතීත රූප පිළිබඳව ඒ අතීත රූපය දිනු කරගන්න බොහෝ දෙනා බොහෝ කටයුතු බොහෝ කටයුතු සිද්ධ කරගන්නවා බොහෝ විදිහට හිතාගෙන ඉන්නවා. අන්න ඒ නිසා සඳහන් කරනවා අනාගත රූපය උපාදානය කර ගැනීම. මම අනාගතයේ මෙහෙම කෙනෙක් වෙනවා. අනාගතේ මම මේ වාගේ මේ වාගේ උස යනවා මේ වාගේ මහත් වෙනවා මේ වාගේ ලස්සන වෙනවා මේ වාගේ සුදු වෙනවා අපි අනාගත රූපය උපාදානය කර ගැනීමක් තමයි ඒ තියෙන්නේ එහෙනම් අතීත රූපේටත් අපි ඇලිලා හිටියා. අතීතයේ මගේ රූපේ කොහොමද කියලා බලන්න දැන් හරි දැන් හරි ආසයි. වර්තමානයේ පවතින తත්වය ලස්සන කරගන්නත් අපි හරි කැමතියි. අනාගතයේ ඊට වඩා ලස්සන වෙන්නත් අපි බොහෝම කැමතියි. එහෙනම් අතීතයත් අල්ලගෙන වර්තමානයත් අල්ලගෙන අනාගතෙත් ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් දැන් මේ රූපය වශයෙන් අල්ලගෙනයි මේ ඉන්නේ. අන්න ඒ නිසා මෙන්න මේක හොඳටම අවබෝධ කරගන්න මේ රූපය වැඩියෙන් උපාදානය වෙලා තියෙන කාටද කියන කාරණාව හොයා බැලීම ඉතාමත්ම ප්‍රයෝජනවත් කියලා දේශනාවේ සඳහන් කළා. අන්න එතන පින්නතිනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ රූපලාවන්‍ය ආදී කටයුතු රූපලාවන්‍ය කටයුතු වගේ දේවල් කරන අය රූපය බොහෝම උපාදානය කරගත් අය කියලා. රූපලාවන්‍ය කටයුතු වල නිරත වෙන අය රූපය ඊ타මත්ම උපාදානය කරගත්තාය. මොකද ඒගොල්ලන්ට මේ රූපය මේ වර්තමාන පවතින රූපයත් හොඳට තියාගන්න ඕනේ. අනාගතෙත් අල්ලගෙනයි ඉන්නේ. අනාගතේ මීටත් වඩා හොඳට තියාගන්න වීරිය කරනවා. ඒගොල්ලෝ බොහෝම උපාදාන වෙලා ඉන්න අය. ඊළඟට සඳහන් කරනවා ශරීරයට විතරක්ම නෙමෙයි ශරීරේ නැත්තම් රූපස්කන්ධය කියලා කියන්නේ. අපි සඳහන් කළා උපාදානස්කන්ධෙහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා සිහිපත් කළා. උපාදානස්කන්ධෙහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. කොයි වගේද? අපි කල්පනා කරුවොත් යම්කිසි කාය වර්ධන ශිල්පියෙක්. නැත්නම් කාය වර්ධන කටයුතු කරන කෙනෙක්. එහෙම නැත්නම් සටන් ශිල්පියෙක්. හොඳට සටන් ප්‍රගුණ කරන කෙනෙක්. ඒ ක්‍රියාවේ යෙදিলা ඉන්න කෙනෙක් මේ තමන්ගේ අතපය අද කොයි වගේද? දැන් දැන් අද මගේ අතපය කොයි වගේද තියෙන්නේ? කාය වර්ධනය කරන කෙනෙකුට ඕන වෙනවා. තව මාසයක් යනකොට මගේ අතපය කොහොමද තියෙන්න ඕනේ? තව අවුරුද්දක් යනකොට අතපය කොහොමද තියෙන්න ඕනේ? පපුව ප්‍රදේශයේ කොහොමද තියෙන්න ඕනේ? බඩ ප්‍රදේශයේ කොහොමද තියෙන්න ඕනේ? එයා නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ අනාගතයේ මගේ ශරීරයේ තියෙන්න ඕන හැටි හදාගන්න. සටන් කරන අය සටන් කරන අයත් එහෙමයි. අනාගතයේ මගේ කය කොහොම ශක්තිමත් වෙන්න ඕනේද? අනාගතයේ මගේ අතපය කොයිතරම් වේගෙන් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේද? අනිකාට වඩා වේගවත් වෙන්න මං කොයිතරම් ඒ වෙනුවෙන් අනාගතයේ වෙහෙසෙන්න වෙනවද කියන කාරණාව පිළිබඳව ඒ අයට පුදුමාකාර පුදුමාකාර උපාදානයක් තියෙනවා. ඒ නිසා මේ අය විශේෂයෙන් ඒ සඳහා වෙහෙස දරනවා. කය ඒ විදිහට උස්මහත් කරලා ලොකුමහත් කරලා කුෂ්ටිමත් කරලා තියාගන්න විශේෂ විශේෂ වෙහෙසක් ඒ අය දරනවා. අන් ඒ නිසා මේ ශරීරයේ සම්බන්ධයෙන් විශේෂයෙන් වෙහෙසෙන නලු නිලියෝ වගේ අය. ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලන්ටත් ඒ වගේම පුදුම පුදුමාකාර උපාදානයක් හැම වෙලාවෙම මේ පිළිබඳව බැඳිලා තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා පින්නතිනේ අපටත් මේ උපාදානයේ නැතුවම නෙමෙයි කියලා. කාය වර්ධන ශිල්පියාටත් තියෙනවා. සටන් ශිල්පියාටත් තියෙනවා. නලු නිලියන්ටත් තියෙනවා. ඒ මොකවත් නොකර ඉන්න අපටත් අපටත් නෑ කියලා හිතන්න එපා. අපිටත් තියෙනවා. හැබැයි අපිට අර විදිහට තේරෙන්නේ නෑ, පේන්නේ සිවුම්ම නමුත් අපි ගාවත් තියෙනවා. ඒ කාරණාව කොහොමද කියලා සඳහන් කරනවා මේ සසර අපි තාමත් ඉන්නේ එදත් එහෙම තිබුණ නිසා අදත් දැනුත් එහෙම තියෙන නිසා එහෙම උපාදානයක් රූපය පිළිබඳව තිබුණේ නැත්තම් මෙච්චර කල් මේ සංසාරේ අපි එන්නේ එන්නේ නැහැ. අතීතයේ තිබුණා අදත් ඒ උපාදානයේ සියුම් විදිහට අපි ගාවත් අපි ගාවත් තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ රූපය වැඩියෙන් ඇලිලාද රූපයට වැඩියෙන් ඇලිලා කටයුතු කරනවා. එතකොට මේ කොහොම රූප වලට ඇලුනද? ඒ නිසා සඳහන් කරනවා අවඥා සහගතව අර රූපයට ඇලිච්ච අය දිහා බලන්නත් එපා. අපි රූපයට ඇලිලා ඉන්න හින්දා සිවුම් විදිහට නමුත් හුඟක් ඇලිලා ඉන්න අය දිහා අවඥා සහගතව බලන්න එපා. අපි හිතන්න පුළුවන් මම නම් සීල් රකින්නවා. මම නම් ಗುಣ පුරනවා. මේ කය අනිත්‍ය බව මම හොඳට අවබෝධ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක තේරිලා නැහැ. ඒගොල්ලෝ තේරිලා නැති නිසායි ওই රූපේ ලස්සන කර කර යන්නේ. කාය වර්ධනය කර කර යන්නේ. අපි ඒක තේරුම් අරගෙන ඉන්නේ කියලා අරගොල්ලෝ දිහා මාන්නාධික හැඟීමකින් බලනවා ඒගොල්ලෝ නිකන් පහත් වාගේ එතකොට අවඥාවෙන් බලනවා ඒ නිසා සඳහන් කරනවා ඒගොල්ලෝ දිහා එහෙම අවඥාවෙන් බලන්න එපා ඇයි පෙර භවයක පෙර භවයක ඔබත් මමත් රූපේට ඒගොල්ලෝ වගේ ඇලිලා ඉඳ ඇති අපි එදා එහෙම රූපේට ඇලිලා හිටපු කාලේ ඒගොල්ලෝ අපිට වඩා හොඳට සිල් රකින්න ඇති ඒගොල්ලෝ එදා අපිට වඩා හොඳට හොඳට සිල් රකින්න ඇති නමුත් අද අපි එතන ඉන්නවා කියලා හිතනවා ඒගොල්ලන්ට වැරදිලා ඒගොල්ලෝ වෙන පැත්තක යනවා කියලා අපිට හිතෙනවා. ආන් ඒ නිසයි මේ සංසාරේ මේ තරම්ම තේරුම් ගන්න අපහසුයි. උදාහරණයක් හැටියට අපි නිතර සිහිපත් කරපු කාරණාවක් මේ අඟුලිමාල තෙරුන් වහන්සේ. මේ ජීවිතේ නම් හොරෙක් මිනිමරුවෙක් හැටියට කාලයක් හිටියා. නමුත් අපිට හොඳටම පස්සේ තේරුණා පෙර හොඳට සීල් රැකපු කෙනෙක් කියලා. පෙර හොඳට ಗುಣ පුරලා තියෙන කෙනෙක්. ඒ හින්දා මේ ශරීරය හොරා මිනිමරුව කී කියා අවඥා සහගතව අපි කතා කර කර හිටියානම් උන්වහන්සේ අද රහත් වෙලා පිරිනුවම් පාලත් ඉවරයි. තාමත් අපි දැන් කලක් උන්වහන්සේට බැන්න අද අපි ಗುಣ කියනවා. නමුත් උන්වහන්සේ සසරින් එතර ගිහිල්ලත් ඉවරයි. සුනීතට මොකද වුනේ? කාලයක් අනුන්ගේ කසල හේතුවා. මේ සිටුවරු බ්‍රාහ්මණයෝ රජවරු එනකොට පාරේ ඉස්සරහට හම්බුනොත් ගුටි කන්න වෙනවා. කසපහර ගහනවා. ඒ නිසා මේගොල්ලෝ එනකොට කැලේ පැනලා හැංගෙන්න ඕනේ. නමුත් එදා සුනීත වාගේ අයට කසපහර ගහ ගහ ගියපු අය සමහරලාට අදත් නිරේ පැහැෙනවා ඇති. නමුත් අනුන්ගේ කසල හොදපු සුනීත අද සංසාරයෙන් එතරටම ගිහිල්ලා. කාගෙන්වත් පිහිටක් හම්බෙච්ච නැති සෝපාකට හම්බුනේත් ඒකමයි. කාගෙන්වත් පිහිටක් නැතුව එල්ලිලා මැරෙන්න ගියපු රජුමාලා ඇයත් සංසාරයෙන් එතර ගිහිල්ලා. නමුත් ඒ අයට මේ ජීවිතයේ අවඥා සහගතව කරදර කරපු අපි අපි තාම සංසාරයේ විදගෙන යනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා අරගොල්ලෝ දිහා බලලා අවඥා සහගතව හිතන්න එපා. මොකද ඒගොල්ලෝ කාලයක් සිල් පුරන්න ඇති, ගුණ පුරන්න ඇති. නමුත් අපි අපි එදා එහෙම ප්‍රමාදීව කටයුතු කරන්න ඇති. ඒ නිසා මේ කාරණාව හොඳට අවබෝධ කරගෙනම ගමන යන්න කියලා දේශනා කරනවා සඳහන් කරනවා. ඒ නිසාම පින්නතුනි මේ පෙර ජීවිතවල ප්‍රමාදීව ඉඳපු කාලේ අපිට වඩා අනිත් අය සිල් රැක්කා. ඒ කාරණාව අද අපිට වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ. ඒ නිසා Taman අපිට හිතෙන්න පුළුවන් අතීත රූපය ගැන තියෙන උපාදානය මොකක්ද? අනාගතයේ මෙවැනි රූපයක් තිබිය යුතුයි කියලා අපිට තියෙන උපාදානය මොකක්ද? කියන කාරණාව වර්තමාන රූපය ගැන තියෙන උපාදානය මොනවද? අන්න ඒකේ පළමුවෙනි කාරණා තුන පැහැදිලි කරනවා. කොයි විදිහටද අජ්ජත්තං වා බහිද්ධාවා. පළවෙනි කාරණා තුන අතීත රූපය, වර්තමාන රූපය, අනාගත රූපය. ඒක කොහොම තිබ්බද? අද කොහොම තිබියේ? තියෙනවද? ඉදිරියට කොහොම විය යුතුද? එහෙනම් මේ රූපය විස්තර කරන තැන ප්‍රධාන කාරණා තුන හැටියට මේ අතීත වර්තමාන අනාගත රූප තුන ඒ විදිහට අපි බැඳෙනවා. ඊළඟට අජ්ජත්තං වා බහිද්දා වා. ඊළඟ කාරණා පස්වෙනි හතරවෙනි සහ පස්වෙනි කාරණාව. අජ්ජත්තං වා කියලා කියන අභ්‍යන්තර රූප. මොනවද අභ්‍යන්තර රූප කියලා කියන්නේ එතකොට? අභ්‍යන්තර රූප කියලා කියන්නේ මේ තියෙන කය, මගේ කය, මේ උපාදානස්කන්ධය. බහිද්ධාවා කියලා කිව්වේ. බාහිර රූප. එතකොට මොනවද අපි මෙතන බාහිර රූප කියලා කියන්නේ? තම ශරීරයෙන් පිටත තියෙන දේවල් උපාදානය කරගන්නවා. ශරීරයෙන් පිටත තියෙන දේවල් උපාදානය කරගන්නවා. ඒක තමයි බාහිර රූපය. මොනවද එතකොට බාහිර රූප කියලා මෙතන සඳහන් කරන්නේ? එතන සඳහන් කරනවා අපි අඳින ඇඳුම බාහිර රූපයක්. නමුත් අපි උපාදානය කරගන්නේ නැද්ද? උපාදානය කරනවා. මෙතන වාඩි වෙලා ඉන්න සියලු දෙනාගේම ඇඳුම් විවිධයි. අපිට උපාදානයක් තිබුණා. දැන් මේ කවුරුවත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවද? ගෙදර ඇඳගෙන ඉන්නේ ඇඳුම පිටින්. කවුරුවත් ගෙදර ඇඳින ඇඳුමෙන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මෙතෙන්ට එන්න වෙන ඇඳුමක් පාවිච්චි කළා. ඒක හේතුව, ඒක මැද්දා. මැදලා බලනකොට නෑ මේක හොඳ නෑ ආදාන් දින්නේ. ඒ නිසා ඒක අයින් කළා. තව එකක් මැද්දා. මැදගෙන යනකොට ඒකේ මොනවා හරි ගෑවුනා, අයින් කළා, තව එකක් හොයාගත්තා. එහෙමනම් කීයක් මෙතෙන්ට එන්න වෙනස් කරන්න ඇද්ද? ආන් බාහිර රූපයකට දක්වපු ඇලීම. ඒක එක කාරණාවක්. ඊළඟට ඕනෑම දෙයක් ඕනෑම ඇඳුමක් ඕනෑම විදිහකින් මෙතෙන්ට ඇඳලා එන්න පුළුවන් නම් මේ කාරණාව හරි සියුම් ඊළඟට හිතන්න එපා ඇඳුම් හොදන්න එපා. එහෙම එහෙම කරනවා ක්‍රමේ මේ සඳහන් කරන්නේ. ඒකයි සඳහන් කළේ සිවුම්. නමුත් අපිට උපාදානයක් තියෙන නිසා තමයි මේ ඇඳුම පරණයි මේ ඇඳුම අලුත් කියලා අල්ලගන්න හිතුනේ. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශාසනයේ භික්ෂූන් වහන්සේට එහෙම එකක් තිබුණේ නැහැ මේ මේ කරුණ හුඟක් පැහැදිලි කළේ පංචශීලයෙන් ඉහළ කෙලින්ම නිර්වාණගාමී මාවතට බැස්ස කෙනාටනේ. ඒකනේ තුන් සිවුරක් අනුමත කළේ. එයින් බාහිර ආය සිවුරක් පාවිච්චි කරන්න එයින් බාහිර ආය සිවුරක් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරනවා නම් කලින් පාවිච්චි කරපු සිවුර ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ප්‍රතික්ෂේප කරලා ඒක අයින් කරලා ආය සිවුරක් අදිෂ්ඨාන කරන්න ඕනේ. ඒක අදිෂ්ඨාන කරන්න කලින් තිබ්බ සිවුර ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඒක දැන් පවත්තන්නම බෑ. පවත්තන්නම බැරි නම් ප්‍රතික්ෂේප කරනවා මිසක් පවත්වන්න පුළුවන් නම් ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නෑ. ඒක ප්‍රතික්ෂේප කරලා අලුත් එකකට යනවා කියලා කියන්නේ ආය උපාදානයක්. ඒ උපාදානයෙන් මිදෙන්න ඕනේ. අන් ඒ නිසා ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කළේ. මොන හේතුව නිසාද ගෙදර ඇඳගෙන ඉන්න ඇඳුම මාරු කරලා මට මෙතෙන්ට වෙන ඇඳුමක් අඳින්න සිද්ධ වුණේ. එහෙනම් ඒ බාහිර රූපයක් පිළිබඳව උපාදානයක් උපාදානයක් තිබුණ නිසා. ඊළඟට මේ තමන්ගේ ඇඟට ගෑවිලා තියෙන දේවල් ගැන අපි මුලින්ම හිතනවා ගෑවිලා තියෙන දේවල් කියලා කියන්නේ ඇඳුම් වගේ දේවල්. ඊළඟට gedara දොර තියෙන දේවල්. ඇඳපුටු, මේස, මේ වෙනත් බාහිර උපකරණ ඒ සියලු දේවල් අයිති වෙන්නේ බාහිර රූප වලට. ඒවට තියෙන කැමැත්ත බාහිර රූප වලට තියෙන කැමැත්ත. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඒක හඳුන්වනා දෙනවා අපිට මෙන්න මේ විදිහට යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්දං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා අජත්තං වා ශරීරයේ ඇතුළත බහිද්දාවා පිටත ඕලාරිකං වා රලු ඒ කියන්නේ හොඳට දැනෙන රලු කියලා කියන්නේ හොඳට අහු වෙන දැනෙන සුකුමං වා ඊටාම සියුම් ඊළඟට සඳහන් කළා හීනං වා පනීතං වා ඊටා උසස් කියලා නොසලකන පහත්යයි සම්මත දේවල් හීනං වා පනීතං වා ඊටාම උසස් කියලා සලකන දේවල් බහුලව යමක් ඇත්නම් ඒක උසස් නෑ. යමක් බහුලව තියෙනවා නම් ඒක උසස් නෑ. ටිකක් තියෙනවා නම් ඒක හරි උසස්. ඒ නිසා බහුලව තියෙනවා නම් ඒක හීනයි. ටිකක් තියෙනවා නම් ඒක ප්‍රණීතයි උසස් දෙයක්. ලෝකේ යකඩ ගොඩක් තියෙනවා. රත්තරන් ටිකයි. ඒ හින්දා රත්තරන් යකඩ වලට වඩා ඝනයි. ලෝකේ ගල්බරළු ඕන තරම් තියෙනවා. ඒ වුණාට මැණික් එහෙම නෑ. ඒ නිසා මැණික් ගල්බුරුළු වලට වඩා වටිනවා. ටිකක් තියෙනවා නම් උතුම් වටිනවා. හුඟක් තියෙනවා නම් ඒක ඒ තරම් වටින්නේ නෑ හීනයි. Thank you.